මහා අස්සපුර සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා අංගේසු විහෙරති අස්සපුරං නාම අංගානං නිගමෝ తත්‍ර කෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච සමනාදිවෝ භික්ඛවේ ජනෝ සංජානාති තුම්හෙච පනකේ තුම්හෙතේ පුට්ඨා සමානා සමනම් භාති පටිජානාත තේ සංඝෝ භික්ඛවේ එවං සමඤ්ඤානම් සතං එවං පටිඥානම් සතං යේ ධම්මා සමනකරණාච බ්‍රාහ්මනකරණාච තේ ධම්මේ සමාදාය වත්තිසාම ඒවන්නෝ අම්හාකං සමඤ්ඤාච අයං සච්ඡා භවිස්සති පටිඤ්ඤාච භූතාං යේ සංචමයන් චේවර පිණ්ඩ පාත ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරාණං පරිභුඤ්ජාම තේ සන්තේ කාරා අම්මේසෝ මහඵලා භවිස්සන්තේ මහානිසංසාං අම්මා කංචේ ඡායම් පබ්බජ්ජා අවංජා භවිෂ්‍යති සඵලා සෞද්‍රයාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං කතමේච භික්ඛවේ ධම්මා සමන කරණාච බ්‍රාහ්මන කරණාච හිරොස්සප්පේන සමන්නාගතා භවිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං කියාකෝ පන භික්ඛවේ තුම්හාකං ඒවමස්ස හිරොත්ප්පේ නම්හා සමන්නාගතා අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝ නෝ සාමඤ්ඤත්තෝ නත්තේනෝ කිංචේ උත්තරින් කරණේ යන්තේ තාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කාණං සතං සාමඤ්ඤත්තෝ පරිහායි සති උත්තරින් කරණීයේ කිංච භික්ඛවේ උත්තරින් කරණීයං පරිසුද්ධෝ නෝකාය සමාචාරෝ භවිෂ්‍යති උත්ථානෝ විවටෝ නච චිද්දවා සංඋතෝ ච කායච පන පරිසුද්ධ කාය සමාචාර කාය නේවත්තානුක්ඛං සිස්සාම නපරං වම්බිස්සාමාතේ එවං හිවෝ බික්ඛවේ සික්ඛේ සම්බම් සියාකෝ පන බික්ඛවේ තුම්හාකං එවමස්ස හිරොත්සප්පේනම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝ කාය සමාචාරෝ අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුත්පස්සෝ නෝ සාමඤ්ඤත්තෝ නත්තිනෝ කිංචි උත්තරින් කරණීයන්තේ තාවත කේනේව තොට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරිහායේ සති උත්තරින් කරණීයේ කිංච බෙක්ඛවේ උත්තරින් කරණීයං පරිසුද්ධෝ නෝ වචේ සමාචාරෝ බහිස්සති උත්තානෝ විවටෝ නච චිද්දවා සංඋතාච තායච පන පරිසුද්ධ වචේ සමාචාරතාය නේවත්තානුක්ඛංසෙස්සාම නපරං වම්බෙස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං සියාකෝපන භික්ඛවේ තුම්හා කං ඒව මස්ස හිරොත්ථප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝකාය සමාචාරෝ පරිසුද්ධෝ වචේ සමාචාරෝ අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝ නෝ සාමඤ්ඤත්තෝ නත්ථිනෝ කිංචි උත්තරින් කරණීයන්තේ තාවතකේනේව තොට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමිවෝ භික්ඛවේ පටිවේදයාමිවෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරියායේ සති උත්තරින් කරණීයේ කිංච බෙක්ඛවේ උත්තරින් කරණේයං පරිසුද්ධෝනෝ මනෝ සමාචාරෝ භවිස්සති උත්තානෝ විවටෝ නච චිද්දවා සංඋතාච ථායච පන පරිසුද්ධ මනෝ සමාචාරතාය නේවත්තානුක්ඛංසිස්සාම නපරං වම් විස්සාමාති එවං හිවෝ බෙක්ඛවේ සික්ඛේ සම්බං සියාකෝ පන බික්ඛවේ තුම්හාකං ඒවමස්ස හිරොත්තප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝඛාය සමාචාරෝ පරිසුද්ධෝ වචේ සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝ නෝ සාමඤ්ඤත්තෝ නත්තේනෝ කිංචි උත්තරින් කරණීයන්තේ තාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරිහායේ සතේ උත්තරින් කරණීයේ කිංච භික්ඛවේ උත්තරින් කරණීයං පරිසුද්ධෝනෝ ආජීවෝ භවිස්සති උත්ථානෝ විවටෝන ච චිද්දවා සංඋතාච කායච පන පරිසුද්ධා ජීවිතාය නේවත්ථානුක්ඛංසිස්සාම නපරං වන්දිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ තම්බං සියා කොහොපන භික්ඛවේ තුම්හා කං ඒව මස්ස හිරොත්ථප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝ කාය සමාචාරෝ පරිසුද්ධෝ වචේ සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ පරිසුද්ධෝ ආජීවෝ අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝනෝ සාමඤ්ඤත්තෝ නත්තිනෝ කිංචි උත්තරින් කරණීයන්ති තාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරිහායි සති උත්තරින් කරණීයේ කිංච භික්ඛවේ උත්තරින් කරණීයම් ඉන්ද්‍රේෂෝ ගොත්තද්වාරා භවෙස්සාම චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහේ නානුප්පඤ්ඤනක් ගාහේ යස්වාදිකරණමේනං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අබිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වේයොන් තස්ස සංවරාය පටිපඤ්ඤිස්සාම රක්ඛිස්සාම චක්ඛුේන්ද්‍රයන් චක්ඛුේන්ද්‍රයේ සංවරං ආපජ්ජිස්සාම සෝතේන සද්දං සුත්වා තේයාලම් ගහනේන ගන්ධං ගායetva තේයාලම් ජීවහාය රසං සායetva තේයාලම් කායේන පොට්ටබ්බං පුසිත්වා තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහේ නානොබ්බැඤ්ජනක් ගාහේ යස්වාදිකරණමේනං මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වෙයොන් තස්ස සංවරාය පටිපජ්ජිස්සාම රක්කේසාම මනේන්ද්‍රයන් මනේන්ද්‍රියේ සංවරං ආපජ්ජිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං සියාකෝපන භික්ඛවේ තුම්හා කං ඒව මස්සා හිරොත්තප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝකාය සමාචාරෝ පරිසුද්ධෝ වචේ සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ පරිසුද්ධෝ ආජීවෝ ඉන්ද්‍රියේ සම්හා ගොත්තද්්වාරා අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝ නෝ සාමඤ්ඤතෝ නත්තිනෝ කිංචි උත්තරින් කරණීයන්තේ තාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරියායේ සති උත්තරින් කරණීයේ කිංච බෙක්ඛවේ උත්තරින් කරණීයං බොහෝජනේ මත්සඤ්ඤෝනේ භවිස්සාම පටිසංඛා යෝනිසෝ ආහාරං ආහාරිස්සාම නේවදවායන මදායන මණ්ඩනායන විභෝසනාය යාවදේව ඉමස්ස කායස්ස තිතයා යාපනාය විහිංසෝ කරතයා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණං ච වේදනං පටිහං කාමේ නවං ච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ඡාතේ එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං සියා කෝපන භික්ඛවේ තුම්හාසං ඒවමස්ස හිරොත්තප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝනෝ කාය සමාචාරෝ පරිසුද්ධෝ වචී සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ පරිසුද්ධෝ ආජීවෝ ඉන්ද්‍රියේ සම්හා ගුත්සද්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝනෝ සාමඤ්ඤත්තෝ නත්ති නොකින්චි උත්තරින් කරණීයන්තේ තාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමිවෝ භික්ඛවේ පටිවේදයාමිවෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරිහායි සති උත්තරින් කරණීයේ කිංච බෙක්ඛවේ උත්තරින් කරණීයං ජාගරියං අනුයුත්තා භවිස්සාම දිවසං චංකමනේන නිස්සාය ආවරණීයේ ධම්මේ හේ චිත්තං පරිසෝ දෙස්සාම රත්ත්‍යා පඨමං යාමං සංකමනේන නිසඤ්ඤාය ආවරණීහි ධම්මේහි චිත්තං පරිසෝදෙස්සාම රත්ත්‍යා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන සීහසෙය්‍යකං කක්කෙස්සාම පාදේ පාදං අච්ඡාදාය සතා සම්පජානා උත්තාන සංඥං මනසිකරිත්වා රත්ත්‍යා පච්චිමං යාමං පච්චොට්ඨාය සංකමනේන නිසඤ්ඤාය ආවරණීයේ හේ ධම්මේ හේ චිත්තං පරිසෝදස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං සියා කෝපන භික්ඛවේ තුම්හා කං ඒව මස්ස තිරොත්තප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝ කාය සමාචාරෝ පරිසුද්ධෝ වචී සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ පරිසුද්ධෝ ආජීවෝ ඉන්ද්‍රියේ සුම්හා ගොත්වද්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ ජාගරියා අනුයුත්තා අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පස්සෝනෝ සාමඤ්ඤත්හෝ නත්තේ නොකින්චේ උත්තරින් කරණේ අන්තේ තාවත චේනේව තොට්ඨින් ආපජ්ජයාත ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්ථෝ පරිආයේ සතේ උත්තරින් කරණීයේ කිංච භික්ඛවේ උත්තරින් කරණීයම් සති සම්පජඤ්ඤේන සමන්නාගතා භවිස්සාම අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරේ සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරේ සංඝාටේ පත්ත චේවර ධාරණේ සම්පජානකාරේ අසිතේ සීතේ කායිතේ සායිතේ සම්පජානකාරේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරේ ගතේ චිතේ නිසෙන්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරේති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ තම්බං සියා කෝපන භික්ඛවේ තුම්හාකං ඒව මස්ස හිරොත්ථප්පේ නම්හා සමන්නාගතා පරිසුද්ධෝ නෝ කාය සමාචාරෝ පරිසුද්ධෝ වචේ සමාචාරෝ පරිසුද්ධෝ මනෝ සමාචාරෝ පරිසුද්ධෝ ආජීවෝ ඉන්ද්‍රියේ සුම්හා ගොත්තද්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ ජාගරියං අනුයොත්තා සති සම්පජඤ්ඤේන සමන්නාගතා අලමෙත්තාවතා කතමෙත්තාවතා අනුප්පත්තෝනෝ සාමඤ්ඤත්තෝ නත්තේනෝ කිංචේ උත්තරින් කරණීයන්තේ කාවතකේනේව තුට්ඨින් ආපජ්ජයාත් ආරෝචයාමි වෝ භික්ඛවේ පටිවේදයාමි වෝ භික්ඛවේ මාවෝ සාමඤ්ඤත්තේ කානං සතං සාමඤ්ඤත්තෝ පරියායේ සති උත්තරින් කරණීයේ කිංච භික්ඛවේ උත්තරින් කරණීයම් ඉද භික්ඛවේ භික්ඛෝ විවිත්තං ශේනාසනං භජතේ අරඤ්ඤං රොක්ඛ මූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුඤ්ජං සෝපච්ඡා බස්සං පින්දපාත පටික්ඛන්තෝ නිසේදති පල්ලංකං ආභජෙත්වා උජුංඛායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝ අභිජ්ජං ලෝකේ පහාය විගතාභිජ්ජේන චේතසා පරි විහෙරති අභිජ්ජාය චිත්තං පරිසෝදේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන භූත හිතානුකම්පේ ව්‍යාපාද පදෝසා චිත්තං පරියෝසෝ දේති තීන මිද්දං පහය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තං පරිසෝධේති උද්ධච්ච කුක්කුච්ඡං පහය අනුද්ධතා විහෙරති අජ්ජත්තං වෝපසන්ත චිත්තෝ උද්ධච්ච කුක්කුච්ඡා චිත්තං පරිසෝදේති විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකසංකතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සේයතහරි දෙක්ඛවේ පුරිසෝ ඊනං ආදාය කම්මන්තේ භයෝජෙය්‍ය තස්ස තේ කම්මන්තා සමින්ජෙය්‍යොං සෝයානිච පෝරාණානි ඉනමෝලානේ තානිච දන්තේ කරෙය්‍ය සියාචස්ස උත්තරින් අවසෙත්තං ධාරාභරණාය තස්ස ඒවමස්ස අහං කෝ පුබ්බේ ඉනං ආදාය කම්මන්තේ පයෝජේසින් තස්සමේ කම්මන්තා සමිජ්ජින්සු සෝ අහං යානිච පෝරාණානි ඉන මූලානි තානිච ද්‍යන්තේ අකාසින් අත්ථිච මේ උත්තරින් අවසෙට්ඨං ධාරාභරණායාති සෝතතෝ නිදානං ලබේත පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං සේයකාදි භික්ඛවේ පුරිසෝ ආබාධිකෝ අස්ස දුක්ඛිතෝ බාල්හගිලානෝ බත්සඤ්ඤස්ස නච්ඡාදේය නචස්ස කායේ බල මත්තා සෝ අපරේන සමේන සම්හා ආබාධා මුච්ඡේය බත්සඤ්ඤස්ස ඡාදෙය සියාචස්ස කායේ බලමත්තා තස්ස ඒවමස්ස අහං කෝ පුබ්බේ ආබාධිකෝ අහෝසින් දුක්ඛිතෝ බාල්හගිලානෝ බත්සඤ්ඤංච මේ නච්ඡාදේසේ නැත මේ ආශිඛායේ බලමත්තා සෝම්මි ඒතරහි සම්හා ආබාධා මුත්තෝ බස්සඤ්ඤ මේ ඡාදේති අත්ථිච මේ කායේ බලමත්ථාති සෝතතෝ නිදානං ලබේත පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං ශේයථාපි භික්ඛවේ පුරිසෝ බන්ධනාගාරේ බද්ධෝ අස්ස සෝ අපරේණ සමේන සම්හා බන්ධනා මුච්ඡේය සත්තිනා අබ්ධේයේන නචස්ස කෝචේ භෝගානං වයෝ තස්ස ඒව මස්ස අහං කෝ පුබ්බේ බන්ධනාගාරේ බද්ධෝ වහෝසින් සෝම්හියතරහි සම්හා බන්ධනා මුත්තෝ සොත්තිනා අබ්ධේයේන නත්ථිච මේ කෝචේ භෝගානං වයෝසින් කෝ තතෝ නිදානං ලබේති පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං සේයතාබි බෙක්ඛවේ පුරිසෝ දාසෝ අස්ස අනත්ථාදීනෝ පරාදීනෝ නයේන කාමංගමෝ සෝ අපරේණ සමේන සම්මාදාසව්‍යා මුච්ඡේය අත්ථාදීනෝ අපරාදීනෝ භුජිස්සෝ යේන කාමංගමෝ තස්ස ඒවමස්ස අහං කෝ පුබ්බේ දාසෝ අහෝසින් අනත්තාදීනෝ පරාදීනෝ නයේන කාමංගමෝ සෝම්හි ඒතරහි සම්මා දාසව්‍යා මුත්තෝ අත්තාදීනෝ අපරාදීනෝ බුජිස්සෝ යේන කාමංගමෝති සෝ තතෝ නිදානං ලබේත පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං සේයතහාපේ භික්ඛවේ පුරිසෝ සදනෝ සභෝගෝ කන්තරද්ධානමග්ගං පටිපජ්ජේය සෝ අපරේණ සමේන සම්හා කන්තරා නිත්තරේය සොත්තිනා අභ්‍යයේන නචස්ස කිංචේ භෝගානං වයෝ තස්ස ඒවමස්ස අහං කෝ කුබ්බේ සදනෝ සභෝගෝ කන්තරද්ධාන මග්ගං පටිපජ්ජින් සෝම්හියේතරහි සම්මා කන්තාරාත් නිත්තිනෝ සොත්තිනා අබ්බේන නත්ථිච මේ කිංචි භෝගානං වයෝති සෝතතෝ නිදානං ලබේත පාමුජ්ජං අධිගච්ඡේය සෝමනස්සං ඒවමේව කෝ බික්ඛවේ බික්ඛෝ යතහා ඉනම් යතහා රෝගං යතහා බන්ධනාගාරං යතහා දාසව්‍යයන් යතහා කන්තරද්ධාන මග්ගම් ඉමේ පංච නීවරණේ අපහේනේ අත්ථනේ සමනුපස්සතේ සේයතා බෙක්ඛවේ යතා ආනන්‍යං යතා ආරෝග්‍යං යතා බන්ධනා මොක්ඛං යතා බුද්ධං යතා කේමන්ත භූමින් ඒවමේව බික්ඛෝ ඉමේ පංච නීවරණේ පහේනේ අත්ථනේ සමනුපස්සති සෝ ඉමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ සෝ ඉමමේව කායං විවේකජේන තේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස විවේකජේන තේති සුඛේන අප්පුටං හෝති සේයතාවේ බෙක්ඛවේ දක්ඛෝ නහාපකෝ වා නහාපකන්තේ වාසීවා කංශඨාලේ නහානීය චුන්නානේ ආකිරෙත්වා උදකේන පරිප්පෝසකං පරිප්පෝසකං සන්නේය සාස්ස නහානීය පින්ඩි ස්නේහානුගතා ස්නේහ පරේතා සන්තර බාහිරා පුටා ස්නේහේන නච පග්ගරති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං විවේකජේන තේතිසුකේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණති පරිපරති නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස විවේකජේන තේතිසුකේන අප්පුටං හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛූ විතක්ක ਵਿਚාරාණං භූපසමා අධ්‍යක්ඛං සම්ප්‍රසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් තේති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං සමාධිජේන තේති සුඛේන අபிසන්දේතේ පරිසන්දේතේ පරිපූර්ණේතේ පරිප්පරතේ නාශකෙන්චේ සම්භාවතෝ කායස්ස සමාධිජේන පීති සුඛේන අප්පුටං හෝති ශේයතාපි භික්ඛවේ උදකරහදෝ උබ්බිද්දෝ දකෝ තස්ස නේවස්ස පුරත්තිමාය දිසාය උදකස්සාය මුඛං න පච්චිමාය දිසාය උදකස්සාය මුඛං න උත්තරාය දිසාය උදකස්සාය මුඛං නඩක්ඛිනාය දිසාය උදකස්සාය මුඛං දේවෝච කාලේන කාලං සම්මා ධරන්නානුප්පවේච්ඡේය අතකෝ තම්හාව උදකරහදා සේතා වාරි ධාරා උම්බිජ්ජිත්වා තමේව උදකරහදං සීතේන වාරිනා අபிසන්දේති පරිසන්දේති පරිපෝරේය පරිපරේය නාස්සකින් චේ සම්භාවතෝ උදකරහදස්ස සීතේන වාරිනා අප්පුඨං අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ීමමේව කායං සමාධියේන පීතිසුකේන අபிසන්දේතේ පරිසන්දේතේ පරිපූර්ණතේ පරිපරතේ නාස්සකෙන්චේ සබ්භාවතෝ කායස්ස සමාධියේන සේතේ සුඛේන අප්පුටං හෝති පුනච පරම් භික්ඛවේ භික්ඛූ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමාසුඛ විහාරේති තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං නිප්පේතිකේන සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපරති නාස්සකින්චේ සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුඛේන අප්පුතං හෝති සේයතා බිබික්ඛවේ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරේකිනියං වා අත්තේ කච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීනිකානි වා උදකේ ජාසානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝ නිමුග්ග පෝසිනේ තානේ යාව වග්ගා යාවච මූලාශේතේන වාරිනා අபிසන්නානේ පරිසන්නානේ පරිපෝරානේ පරිපුඨානේ නනේ සංකෙන්චේ සම්භාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා ශේතේන වාරිනා අප්පුඨං අස්ස ඒවමේව කෝ බික්ඛවේ බික්ඛෝ ඉමමේව කායං නිච්ඡේති කේන සුඛේන අභේසන්දේති පරිසන්දේති පරිපූර්ණති පරිපරති නාශකෙන්චේ සම්භාවතෝ කායස්ස නිච්ඡේති කේන සුඛේන අප්පුතං හෝති පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වාන්නිසින්නෝ හෝති නාසකින්චේ සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුසං හෝති සේයතාපි භික්ඛවේ පුරිසෝ ඕදාතේන වත්තේන සසේ සම්පාරුතිත්වා නිසින්නෝ අස්ස නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස ඕදාතේන වත්තේන අප්පුඨං අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති නාසකින්චේ සබ්භාවතෝ කායස්ස පරිසොද්දේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේතේ සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරතේ සේයතේදම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාරි සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පේ ජාති සාස්සම්පේ ජාති සත සාස්සම්පේ අනේකේපේ සංවට්ඨ කප්පේ අනේකේපි විවට්ඨ කප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායු පරියන්තෝ සෝතතෝ චුතෝ අමුත්‍ර උපපාදෙන් සත්‍රා පාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුකරයන්තෝ සෝතතෝ චුතෝ ඉදූපපන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති සේයතාවේ බෙක්ඛවේ පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡේය තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡේය සෝ තම්හා ගාමා සකං ඒව ගාමං පච්ඡා ගච්ඡේය තස්ස ඒව මස්ස අහං කෝ සකම්හා ගාමා අමුං ගාමං ආගච්ඡින් తత్ర ఏవం అఠాసిం ඒවන් නිසේදෙන් ඒවන් අභාසින් ඒවන් තොන්හි අහෝසින් සම්හාපි ගාමා අමුං ගාමං ආගච්ඡින් කත්‍රාපි ඒවන් නඨාසින් ඒවන් නිසේදෙන් ඒවන් අභාසින් ඒවන් තොන්හි අහෝසින් සෝම්හි සම්හා ගාමා සකං ඒව ගාමං පච්ච ගතෝති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛූ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතෙන් ද්වේපි ජාතියෝ පේයාලම් ඉතේ සාකාරං සෞද්දේ සං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපස්සිලේෂේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානම් සුතූපපාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝදිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්‍යේ පස්සති තවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්‍යේ පජානාති ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨේ කම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම් මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේ වාපන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාත් ඒකායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉතේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සති චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති සේයථා පස්සු භික්ඛවේ ද්වේ අගාරා සද්්වාරා තත්තහ චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙය්‍ය මනුස්සේගේ හං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුචංකමන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝ බික්ඛවේ බික්ඛෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaනේ තීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්තේ පජානාති පේයාලම් සෝ හේවං සමාහිතේ චිත්තේ පරිසොද්දේ පරියෝදාසේ අනංගනේ විගතෝ පස්තිලේසේ මුදු භූතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආශවානං පහඥානාය චිත්තං අබේනින්නාමේති සෝ ඉදං දුක්ඛන්ති යතහා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතහා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතහා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහා භූතං පජානාති ඉමේ ආශවාසේ යථා භූතං පජානාති අයං ආශව සමුදයෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාසේ යථා භූතං පජානාති තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාශවාපි චිත්තං විමුච්ඡතේ භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කේනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියම් කතං කරණීයම් නාපරං ඉත්තත්ථායාති පජානාති සේයථාපි භික්ඛවේ පබ්බත සංඛේපේ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝත් තත්හ චක්ඛුමා පුරිසෝ තීරේඨිතෝ පස්සෙය්‍ය සිප්පේ සම්බුකම්පේ සක්කර කටලම්පේ මච්ඡ ගුම්බම්පේ චරන්තම්පේ තික්ඛන්තම්පේ තස්ස ඒවමස්ස අයං කෝ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ තත්රිමේ සිප්පේ සම්බුකාපේ සක්කර කටලාපේ මච්ඡ ගුම්බාපේ චරන්තිපේ තිට්ඨන්තිපේ ඒවමේව කෝ භික්ඛවේ භික්ඛෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාසි යථා භූතං පජානාති ඉමේ ආශවාචේ යථා භූතං පජානාති අයං ආශව සමුදයෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධෝති යථා භූතං පජානාති අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාසේ යථා භූතං පජානාති පස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාශවාපි චිත්තං විමුච්ඡති භවආශවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාශවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තසායාසේ පජානාති අයං වච්චති බෙක්ඛවේ බෙක්ඛෝ සමනෝ ඉතිපේ බ්‍රාහ්මනෝ ඉතිපේ නහාතකෝ ඉතිපේ වේදගෝ ඉතිපේ සොත්තියෝ ඉතිපේ අරියෝ ඉතිපේ අරහං ඉතිපේ කතංච බෙක්ඛවේ බෙක්ඛෝ සමනෝ හෝති සමිතාස්ස හොන්ති පාපකා අකුසල ධම්මා සංකිලේශිකා කෝනෝ භවිකා සදරා දුක්ඛ විපාකා අයං ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛෝ සමනෝ හෝති කතං ච භික්ඛවේ භික්ඛෝ බ්‍රාහ්මනෝ හෝති බාහිතස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛෝ බ්‍රාහ්මනෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ නහාතකෝ හෝති නහාතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛෝ නහාතකෝ හෝති කතංච බික්ඛවේ බික්ඛෝ වේදගෝ හෝති විදිතාස්සහන්තේ පාපකා අකුසලා ධම්මා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ බික්ඛවේ බික්ඛෝ වේදගෝ හෝති කතංච බික්ඛවේ බික්ඛෝ සොත්තියෝ හෝති නිස්සුතාස්ස හොන්තේ පාපකා අකුසල ධම්මා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛෝ සත්‍යෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ අරියෝ හෝති ආරකාස්ස හොන්තේ පාපකා අකුසල ධම්මා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතෙන් ජාති ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛු අරියෝ හෝති කතංච භික්ඛවේ භික්ඛු අරහං හෝති ආරකාස හොන්ති පාපකා අකුසල ධම්මා සංකලේශිකා පොනෝ භවිකා සදරා දුක්ඛ විපාකා ආයතින් ජාතේ ජරා මරණීයා එවං කෝ භික්ඛවේ භික්ඛෝ අරහං හෝති ඉදම වෝච භගවා අත්තමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහා අස්සපුර සුත්තං නවමං